බුදුජානන්සේ සඳහන් කරනවා මෙයා යම් දවසක සෝවානුණයි කියලා හිතමු සීක தත්ත්වයටපත් උණයි කියලා. උනාට පස්සේ අර මොනවාරි හැප්පිච්චාම සද්දයක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා හැප්පිච්චාම එයායි ඇතිවෙච්ච මනාපමනාප දෙක යෝගාවචර මට්ටමේදී වගේ සංකතං ඕලාරික ඕලාරිකම් පටිච්චසමුප්පන්න කියලා නෙවෙයි. ඒ ඇතිවෙච්ච මනාපමනාපේට අට්ඨියති හරායති ජගුච්ඡති කියලා ඒක දුකක් කරගන්නවා. අනේ මගේ හිත තාම සැලෙනවනේ. හරායිති කියලා කියන්නේ මගේ හිත නොසැලී නැවත පිළියම් කර මට්ටමට එනවනම් මේ සද්ද වෙනයි සද්දට ඇතිවෙච්ච අමනාපය යා අතහරින්න උත්සාහ කරනවා මේක තියාගත්තොත් ඇහැට කුණක් වැටුණා වගේ උගුරේ කට්ටක් හිර වුණා වගේ jigucchati කල්පනා කරනවා මේ අනික් ගොල්ල වගේ මමත් කුප්පයි කියලා කුප්ප කියලා කියන්නේ පොඩි දෙයට කිපෙනවා. පොඩි දෙයට කිපෙනවා නම් බුද්ධ පුත්‍ර වෙන්න බෑ. පොඩි දෙයට කිපෙනවා නම් බුද්ධ දුහිතෘ වෙන්න බෑ. ඔත්සලංගින් මැස්සයන්ගේ යන්න බැරි නම් බුදුහාමතුන්ගේ බුදුහාමතුන් දුව පුතා කියලා ආමන්ත්‍රණය කරන්න. බලන්නකෝ මට තාමත් මේ පුංචි සද්දෙට තරහ යනවනේ. මට තාමත් මේ පුංචි වේදනාවට තරහ යනවනේ. හිතිවිල්ල තරහ යනවා කියන්නේ අට්ඨියති හරායති ජිගුච්ඡති. ඒක දුකක්. මම මේකට නොසලී ඉන්න ඕනේ. මම මේක අතහරින්න ඕනේ. මම මේකට ලැජ්ජිත වෙන්න ඕනේ. මම පටන් ගත්ත තැනවා ඉන්නේ කියලා කවදා හෝ බයලජ්‍ය දෙක පහළ වෙනවා අමනාපේ මනාපේ පහළ වෙනකොටම. ඉතී මනාපමනාව පහළ වෙනකොටම එයා ඒක පිළිබඳව බයක් ඇති කරගන්නවා ලැජ්ජාවක් ඇති කරගෙන මවන්නේකට මම වගේ භාවනා කරන කෙනෙකුට මේ පුංචි දෙයකට මේ වගේ චෝදනා කරන එක හොඳ නැහැ. මම මේක අතහරින්න ඕනේ කියලා සීක භාවයටපත් වෙනවා හික්මෙනවා හිත හැලහැප්පීමකදී කුපිත වෙන ගතිය පිළිබඳව. ඉතින් මේක ඉවසීමේ ශක්තිය පිළිබඳව නැත්නම් නොසලෙන මනසක් පිළිබඳව මෙයාට පුරුදු වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. සද්ද වේදනා හිතවිලි තැන් වලට ගිහිලා භාවනා කරත් ඒවා හද්ද තිබුණට ඇහැට කනට වැදුනට නැහැ වුණා වගේ ඉන්න කියලා බුදුහාමර අපිට උගන්වනවා. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. ওই සද්ද Tamanට නෙවෙයි නම් කතා කරන්නේ. මොකටද සද්දේ අලගිය මුලගිය හොයන්න ගිහිල්ලා හිත වට්ටගෙන ඒ මිනිසු ද්වේෂ කරගෙන මේ කෙලෙස් උපදවා ගන්න. අපි හිතමු පාරේ යනකොට දැපිච්ච රූපයක් දැකලා අපිට කේන්ති එනවා. බුදුරජාණන්සේ සඳහන් කරන තමන්ගේ හිත බේර ගන්න කෙනා සතිය බේර ගන්න එක්කනා පොට්ටෙක් වගේ ඉඳ දැනගන්නවා. කන් ඇත්තේ නමුත් බීරෙක් කණෙක් වගේ ඉන්නේ කියලා. ඊට පස්සේ නාසය දිව කය කියන මේකට මුත කියලා සඳහන් කරනවා. ඒව තිබුණත් මෝඩෙක් වගේ එක එක නැවිලා අපි අවසන්ඩ හදනවා. අනේ පත්තරේ අරියම තිබුණලු මෙහෙම තිබුණලු අතන මෙහෙම වෙලාලු මෙතන මෙහෙම වෙලාවද කියලා කයිවාරු කෙලකට ඉන්න කට්ටියට තමනුත් කක්ක කරලා අනුන්ගේ ඇගේ කක්ක ගානකම් ඉවරයක් නැහැ. වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔය කක්ක බිස්නස් එක තමයි යන්නේ. ඉතින් ඒකට හිතා ගන්න ඕනේ මට ඇඟක් තිබුණට ඇඟක් නැති කෙනෙක් වගේ අංශභාග වෙච්ච කෙනෙක් වගේ කවුරුල ඇඟිට ඇවිල්ලා කතා කරත් කරබන ඉන්න පුළුවන් නම් මුතේ මුතමත්තම් භවිෂති. එක එක නයි එක එක ආමන්ත්‍රණ කරනවා අපිට. ඒ ඒගොල්ලන්ගේ කුෂ්ඨ රෝග තියෙන නිසා. ඒගොල්ල කැසුවට අපිට කුෂ්ඨ රෝග නැත්තම් අපිට කසාන ඕනේ නැහැ. අපි හිතනවා ඒගොල්ලන්ට කුෂ්ඨ රෝග තියෙද්දි අපිත් කසාගත්තේ නැත්නම් නිකන් සහෝදරකමක් නැහැ වාගේ. මේ සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය ගල්දුවේ පණ්ඩිත සාංශයට මේ ස්ථානික ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා දෙපැත්ත විසඳන වෙලා. වන්ස හරීම දක්ෂයි ප්‍රශ්න විසඳන්නේ. ඉතින් ඒ සාංශයේ දෙපළේ කතා කරලා මෙහෙමයි මෙහෙමයි වෙන්න ඕන ඌව ගණන් ගන්න දෙයක් නැහැ නම මෙහෙමයි මෙහෙමයි කියනකොට අපේ කේමනන්ද ස්වාමීන් වහන්සේ සයිඩ් එකේ ඉඳලා පණ්ඩිත සාංශට ලියුමක් කරියලු සාංශ මේක මගේ මතේ මෙහෙමයි ඔබ වහන්සේ මේක සලකා බලන්න කියලා පණ්ඩිත සාංශ ලියලෙවලු ඒ නමල කෙන්තිරි ගාන්නේ ස්ථානේ කට්ටිය ලෙඩේ දැන් මේ නම කෙන්තිරි ගාන්නේ මොකටද කියලා හවල් ඔය නමට තියෙන්නේ ලෙඩේ මොකද්ද ඔය නම ඕනේ මට ඔය උපදේශ මට අවශ්‍ය නැහැ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ අහල පහල ඉන්න අයගේ ගොඩ පෙරක දෝරකන් නිසා තමයි ප්‍රශ්න සම්පූර්ණ අවුල් වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවට ඒ ගොඩ පෙරක දෝරනට මෝඩෙක් වගේ බොළුවෙක් වගේ නන්නාඳුන කෙනෙක් වගේ බීරි කණක් යොමාගෙන පොට්ට හැක් යොමු කරගෙන ඉන්නේ නැත්තම් සීක தත්ත්වය රකින්න බෑ කොහොමඩක්වත්. හැමදාම කාට හරි ඕනේ අනික් අයටත් එක මේ අනවශ්‍ය කිසියම් තේරුමක් නැති වල්පල් කතා කර කර ඉන්න කතාවක් තියෙනවා. අන්න ඒ වෙලාවට ඒක ගණන් නොගෙන ඉඳ ඉඳ හිටියොත් තේරෙනවා අපි මන ආයතනේ වඩන වෙලාවේදී ඇහැට එන රූප ඔක්කොටම අපි උත්තර දෙන්න යන්නේ කනට එන ශබ්ද ඔක්කොටම උත්තර දෙන්න යන්නේ ඇඟට දැනෙන ඔක්කොටම උත්තර දෙන්න යන්නේ සතිය වැඩෙන පාරට විතරක් නෝපන්න කුසල් නෝපදන පාරට විතරක් අනුග්‍රහ කරනවා ඒකට මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම විදියකට සහයෝගය දෙන්නේ එතකොට පේන මුළු ලෝකෙම මායාවේ මාර පාක්ෂිකයි. ඒ නිසා තනිව ජීවත් වීම හොඳයි. ආමන්ත්‍රණය පැත්තකටලා ඉන්න පුළුවන්. නමුත් ඉතින් අපිට එච්චරම පින්නේ නෑනේ. අපිට සිද්ධ වෙනවා කුලයා කෙරේ බැඳිලා ගණයා කෙරේ බැඳිලා කටයුතු කරන්න කටයුතු කරන්න ගියාට පස්සේ අපිට මේ වැඩිම කට්ටියගේ වැඩේ ඒගොල්ලෝ කක්ක කරලා නල්ලේ පොට්ටු තියනා වගේ ඇවිල්ලා කට්ටියගේ ගහන එක තමයි වැඩේ. එහෙම ගහගත්තේ නැත්නම් තේරෙන්නේ නැහැ සහෝදරකම. සමාජ ජීවිතය තේරෙන්නේ අන්නේ ඒක එනකොට මේකට හිටනරක් කරගන්න නැතුව මට මේක මේ වගේ දේවල් වලට මේ කටකතන්දර අහලා මගේ හිත සැලුනොත් මට ඒක ලැජ්ජාවක්. මට ඒක හිරිකිතක්. මට ඒක දුකක්. ඒ නිසා නෙළුම්පතට වැටෙන වතුර වගේ ගා ගන්න නැතුව ඉන්න ගතියක්. නෙළුම්පතට වතුර තියෙනකොට ලස්සනට මැණික් මැණික් ඇටයක් වගේ එකේ තියෙනවා. ඇලපතේ වතුර හිටින්නේ නැහැ. සමපතේ වතුර හිටින වගේ පේනවා ගෑවිලා නැහැ. එතකොට කියනවා ශීක ප්‍රතිපදා කියලා. එතකොට තේරුම් ගන්න පුළුවන් අපි ලෝකේ ජීවත් වෙනකොට අනුන්ගේ ප්‍රශ්න නිසා හිත සලාගන්නේ නැති જાතියක් ලෝකේ ඉන්නවා අපි ඇත්තන කල්යාණ මිත්‍රෝ කියලා කියනවා. අපි කියනවා පුරුෂයෝ කියලා මහා පුරුෂයෝ කියලා. හැබැයි ඒගොල්ලෝ ඇසුරට කැමති නෑ කට්ටිය. කටකතන්දර කයි කතන්දර වලට කැමති නෑ ඒගොල්ලෝ විවේකීව ඉන්නවා. ඒ නිසා අපි අල්ලගන්නේ අපේ ප්‍රශ්න විසඳන්න හොඳම තකතිරුවෙක් තමයි. ඌ එකක් කියනකොට දෙකක් අපිට කියනවා. ඉති උදේ ඉඳලා හැන්ද වෙනකන් කතාව යනවා මිසක් කිසිම වගතුවක් වෙන්නේ නැහැ. නිසා සීක පුද්ගලයා තේරුම් ගන්නවා මේ වගේ දෙයකට සැලුණා නම් මගේ හිත අට්ඨියති හරායති ජිගුච්චිතික දුකක් ඒක හැලිය යුත්තක් ඒක පිළිකුල් දහගත දෙයක් කියලා ඒ කටයුත්ත කරනකොට තේිනවා අපි මෙතෙක් කල් මොකද්ද කරේ ඇහැට මොනව ලැබුණත් ඒක දිගේ කතන්දර ගොතනවා ඒක දිගේ පල්ලෙහැලි කතා කරගෙන කනට මොනව හරි ඇහුනොත් ඒක නිකන් ගාන්ඩාරයකට ගහපු එකක් වගේ නින්නාද දෙනවා ගඳක් දැන්නොත් රසක් දැන්නොත් පහසක් දැන්නොත් ඒක දිගේ කතන්දර ගොතන එක තමයි කෙරුවේ දැන් බලනවා ඒ පැනුණ පෙනුනට රූප පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්ද? ඇහුනට ශබ්ද බීරියෙක් වගේ ඉන්න පුළුවන්ද? දැනුණට ඇඟට අංශ භාග වුණා වගේ ඉරි වැටිච්ච කෙනෙක් වගේ ඉන්න පුළුවන්ද? ඊට පස්සේ මනසට තේරෙනවා මේ මනුස්සයා මේ මනුස්සයා දැන් ගින්දරට අත දාන්න හදනේ ඒකාන්තව පිච්චෙනවා. කරවන ඉන්න පිච්ච පුච්ච ගන්න ඉවරයි. අපි අත දාලි වල කරන්න ගියොත් වෙන්නේ අර මනුස්ස අපිටත් ගන්න. යකෝ අපිට අත පුච්ච ගන්න අයිසක් නැද්ද කියලා. ඒ නිසා අපි මේ අනුන්ගේ දේවල් වලට අත දාන්න ගිහිල්ලා අනවශ්‍ය මේ මනුස්සගෙන් වරදොල පටලවා ගන්නවා. ඒ නිසා අනුන්ට වැඩිච්චාව. ඒකේ කිසි බය වෙන්න දෙයක් නැහැ. හොඳට බලන් ඉන්න. එයාට මේ පාඩම ඉගෙන ගන්න කර්මානුරූපව යන්න කිව්වා නාහලා ගිහිල්ලා වැඩේ කරනවා නම් ඒක අපි මොකට දුක් කරදර ගන්නවා. මම දන්නවා පැහැදිලිවම ඕගොල්ලෝ හිතනවා මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ නම් කිසිම කරුණාවක් නැති කෙනෙක් මේ අතර වතුරට අඟට දරුවෙක් පොඩි එකෙක් ගින්දරට අත දානකොට වළක්වන්න නැතුව පුළුවන් කියලා. ඕගොල්ලෝ මතක තියාගන්න මම පැවිදෙන්න ඉස්සලා කරුණාරත්න. මගේ නම කරුණාරත්න. ඒ නිසා මට කරුණාවක් නැහැ කියන්න බෑ. තියෙනවා. හැබැයි එදත් අනුන්ගේ කොන්තරත්නම් ගත්තේ නැහැ. එදත් නැහැ අදත් නැහැ. දැන් භාවනා කරන්න ඉස්සල්ලාම නෑ. මං කියන්නේ දැන් අපි ගොනායි කරත්තේ විකුරලා දැන් අනුගේ කොන්තරත් බාර ගන්නෑ, ගන්තබා බිස්නස් ගන්නෑ කියලා දාලා යනවා යන්න. ඔය මුඛා ගොඩ ගත්තත් ඇති වැඩක් නෑ. ඌ අනිත් දවසේ ආයෙත් ඕකමයි කරන්නේ. කවදාකවත් වැඩක් නෑ. ප්‍රෙෂර් එක තියෙන කාට තෙල් කන්න එපයි කියලා මේ වෙලාවේ කන දෙකක් ගහලා තෙල් අයින් කරාට ඒක හෙටත් කරන්නේ තෙල් කෑම කණ එක තමයි. දිවැඩිය ආකාරයට කොච්චර සීනි බෝතලේ හංගලා තිබ්බත් පාවට්ට කොලේ කොටක තල්ලා දැම්මත් ඒක කරන්නේ සීනි කණ එක තමයි. අපිට ආදන්න බෑ. ඒකට Taman හැදෙන්න අර ගාන්ධිතුමාට කිව්වලු ඇමරික එංගලන්ත ඉගෙන ගන්න කාලේ බෝඩින් වෙලා ඉන්නකොට ඒ ගෙදර නෝනා අනේ ඔයා ඉන්දියාවෙන් ආපු කෙනෙක් බොහොම තලතුණා මිනිසෙක් අපි දරුවෝ හරියට සීනි කනවා පොඩක් කියන්නකෝ මේ බෝඩින් වෙලා ඉන්න මිනිස්සයාට ගෙදර නෝනා කියනවා දරුවට උපදෙස් දෙන්න කියලා. මාසයක් විතර ගියලු ගාන්ධිගෙන් කියවෙන්නේ නැතුළු ළමයාට කිසිම වචනයක්. ඒ කතා කරලා කිව්වලු මම ඔයාලට කිව්වනේ අනුකම්පා කරලා අපේ දරුවට මේ සීනි කන්න එපයි කෙනෙක් කිව්වනේ ඔයා උපදෙස් දුන්නේ නැහැ නේ. ඊට පස්සේ කිව්වලු මම මේ පොඩ්ඩක් බැලුවේ මමත් සීනි වලට කැමති ඉතල මම මේක නතර කරලා ළමයාට කියන්නයි මම මේ ඉන්නේ ඒකට මාසයක් දෙකක් යනවා. අපි අනුන්ට උපදෙස් දෙන හැම එකම මං කියන හෙළුවෙන් ඉන්නේ කියලා. Taman ළඟ වැරදි තියෙන මිනිස්සු තමයි මේ අනුන්ගේ උපදෙස් වලට නටන්න හදන්නේ. ඒ නිසා ඒක දකින්නකොට බලන්න මට මේ ගායේ එන්නේ මම මම සාන්ත ගතියක් නැහැ, නොසැලෙන ගතියක් නැහැ. ඒ නිසා තමයි අනුන්ගේ කොන්තරත් බාරගන්නේ. ඒ මගේ දුර්ලකම නිසා අනුන් ඇවිල්ලා මට අත තියෙනවා. ඒ නිසා මන ආයතනය පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නවා නම් මේ සමාජ මට්ටමේ නෙවෙයි පරියන්කයට ගියාට පස්සේ සද්දයක් ආපුවම මම කොහොමද කටයුතු කරන්නේ? වේදනාවක් ආපුවම මම මොකද කටයුතු කරන්නේ? හිතවිල්ලක් ආපුවම මම මොකද කටයුතු කරන්නේ? කාටවත් නොකිය මේක වෙනදාට වඩා දරා සිටීමේ ශක්තියක් වැඩෙනවනම් දරා නොසිට මනාපමනාප පහළ වෙලා ඒක අට්ටියති හරායති ජගුච්චතික දුකක් ඒක ලැජ්ජාවක් ඒක හලයුත්තක් කියන එක Tamanටම වැටහෙනවා නම් ඔන්න බය ලැජ්ජ පහළ වුණා ඔන්න මිනිහා ජීවන රටාව සකස් කර ගන්න පටන් ගන්නවා කතාව පිළිබඳව එයා සීමාවක් ඇති කරගන්නවා. ක්‍රියා පිළිබඳ සීමාවක් ඇති කරගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම සමාජයෙන් කොන් වෙන්න පටන් ගන්නවා. කැමති නැහැ. අපි අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න නැතුව ඉඳපු ගමන් සමාජය හිතන්නේ අපි තරහ වෙලයි කියලා. එචා ඒගොල්ලෝ හිතනවා මේ කට්ටිය ඉන්නකොට හැමදාම ගිහිල්ලා කිහිල්ලට ඇනලා කිචි කව කව ඉන්නව. උරතල් කර කර ඉන්න ඕන එක තමයි සමාජය අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ මන ආයතනයේ තේරුම් කරන එක නම් තේරුම් ගන්නවා මේ තව කෙනෙක් සම්බන්ධ කරගත්තාම මට පුදුම විදියට අනවශ්‍ය අකුසල් පහළ වෙනවා. ඒ නිසා බයපක්ෂව බීරෙක් වගේ පොට්ටෙක් වගේ ඇහ කන ඇහෙන්නේ නැති කෙනෙක් වගේ ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ මේ සමාදහම් බිකු මනෝවිතක්කේ කියන විදිහට මේ මට යමක් වැදිච්ච ගමන් ඒ වැදිච්ච දේත් එකම කොච්චර කිපිලා යනවද එහෙම නැත්නම් වැඩිච්චික මම්මම නිදිගුම්බ පැලයකට අත තිබ්බ වෙලාවට වගේ ඉබ්බා කට්ට ඇතුලට ගියා වගේ මට කොච්චර අකුල ගන්න පුළුවන්කම තියනවද කියන තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. ඒක භාවනාදී අල්ලන්න පුළුවන්. පරියන්ඛේදී අල්ලන්න පුළුවන්. සක්මනේදී අල්ලන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම සද්ද ඇවිල්ලා අපේ හිත කලබල වෙනවා. වේදන ඇවිල්ලා කලබල වෙනවා. හිතවිලි ඇවිල්ලා කලබල වෙනවා. අන්නේ කලබලේ මනාපමනාප පහළ වෙච්ච තැන පටන් කෙලස් මාර්ගයක වැටෙනවා. අන්නේ වෙලාවේදී පරෝපදේශ රහිතෝ කොච්චරක් Tamanට නැවත නික්ලිෂ් මාර්ගයට එහෙම නැත්නම් නිර්මල මාර්ගයට එහෙම නැත්නම් ക്ഷേම භූමියටපත් කරන්න පුළුවන්ද කියන එක උත්සාහයෙන් දවසින් දවස පෞරුෂත්වය වැඩෙනවනම් Tamanට තේරෙයි හැම කරදරයකදීම අපි වඩා තලතුණා වෙන්න පටන් හැම හිරිහැරයකදීම අපි අලුත් පාඩමක් ඉගෙන ගන්නවා. හැම කෙනහිල්ලකදීම අපි උපේක්ෂා පුරුදු කරනවා. පුරුදු කරන පුරුදු කරන යන්න පටන් අරගත්තාම පරියංකේ විතර නෙවෙයි, ධක්මනේ විතර නෙවෙයි, එදිනදා ජීවිතයේදී පවා අපිට තේරෙනවා මේ අපේ භාවනා, අපේ සතිය විතරමයි අපි ඉස්සරහින් තියාගන්නේ. මනාපමනාපත් එක්ක වැඩි ගැටෙන්න යන්නේ සතියට ගියාම හරීම ඒකාකාරයි. හරීම නීරසයි. හරීම නිදිමතයි. හරීම පාළුයි. ඒ පාළු ගතිය නිසා අපි මනාපමනාප වලට ගියොත් පාළු නිසා කෙලස් එකතු ඒ නිසා මේ පාළු ගතිය ඊට වැඩිය හොඳයි. ඒකට අපි පාළු ගතිය කියන්නේ ඊට පස්සේ අපි ඒකට උදේකලාව කියලා කියනවා. අපි ඒකට විවේකයේ කියලා කියනවා. අපි ඒකට විශ්‍රාමයේ කියලා කියලා පුළුවන් තරම් කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදහම් බිකු මනෝවිතක්කේ කියලා බුදුජානන්සේ සඳහන් කරනවා කලබලයක් ආපු ගමන් අඬු පුප්පන්න යන්න එපා ඉබ්බෙක් Tamange කට්ට ඇතුළට අඬු අකුල ගන්න ආසේ. ඉන්දිය සංවරයක් කර ගන්න ආසේ මනෝවිතක් ගැන පොඩ්ඩක් බලන්න මේ වෙච්ච දේ විවේචනය කර කර විතර්ක කර කර යනව වෙනුවට Taman අරමුණට පස්සට ගන්න පුළුවන්. සතියට පස්සට ගන්න පුළුවන්. ඉරියව්වට පස්සට ගන්න පුළුවන් නම් manussකම කියන්නේ මොකද්ද කියලා තේරෙයි. අපි මේ manussත් ආත්ම භාවය නැත්නම් මේ මනුස්ස කය අන්නේ වෙලාවට හිත තැම්පත් කිරීමට තියෙන අරමුණක්. කවුරු අපෙන් හිත කුප්පන්න ගියත් අවසන්න ගියත් ඉබ්බේ කට ඇතුලට යනවා වගේ අරමුණේ හිත පාත්තන්න කයේ හිත පාත්තන්න පුරුදු වුණොත් යාට තේරෙන පටන් අරගනි මනුස්ස කය විතරයි යොක් කරන්න පුළුවන්.